තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් සතු සතු සේයතාපි භික්කවේ අප්පමත්තකං ඉමස්මින් ජම්බු දීපේ ආරාම රාමනේයකං වන රාමනේයකං භූමි රාමනීයකං පොක්කරණී රාමනීයකං අතකෝ ඒත දේව බහුතරං යදිදං උක්කූල විකූලං නදී විදුග්ගං කානු කණ්ඨකාදානං පබ්බත විසමං ඒව මේව කෝ භික්ඛවේ අප්පකාතේ සත්තා යේ අත්ථ මඤ්ඤාය ධම්ම මඤ්ඤාය ධම්මානුධම්මං පටිපජ්ජන්ති අතකෝ ඒත දේව බහුතරා ඒ අත්ථ මඤ්ඤාය ධම්ම මඤ්ඤාය ධම්මානුධම්මං පටිපජ්ජන්ති සතු සතු සතු සද්ධාවන්ත පිනතුනේ හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද පින්නතුන්ට ධර්ම දේශනා කරන්නට අපි මාතෘකා කළේ අංගුත්තර නිකායේ ඒකක නිපාතේ ජම්බුදීප පෙය්‍යාල වග්ගයේහි සඳහන් වෙන එක්තරා සූත්‍ර දේශනාවක් බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරනවා මහණෙනි මේ ජම්බුද්වීපය අරගෙන බැලුවහම ඒ දඹදිව රමණීය වූ ආරාම රමණීය වූ වනසෙනසුන් ඒ වගේම රමණීය වූ පොකුණු රමණීය වූ භූමිභාග මේවා ප්‍රමාණයෙන් අඩුයි. නමුත් පර්වත පවතින තැන් ඒ වගේම ගිරිහෙල් පවතින තැන් ඒ වගේම මිනිස්සුන්ට ලං වෙන්නට බැරි නොයෙකුත් කණුකටු ආදියෙන් ගැවසීගත් විකෘති වුණු තැන් මෙබඳු තැන් බහුලයි. ඒ කියන්නේ විෂම තැන් බහුලයි, සම තැන් අල්පයි. එම නැත්නම් රමණීය තැන් අල්පයි. දකින්නට ඊතරම් ප්‍රිය නූපදන තැන් බහුලයි. ඒ දඹදිව් තලය ගත්තහම අදට වුණත් ගිහින් බැලුවහම පින්නතුන්ට පෙනෙයි ඇතැම් පළාත් ඇතැම් ප්‍රදේශ තියෙනවා බොහොම චිත්තාකර්ෂණීයයි. නමුත් බහුල ප්‍රදේශවල ඊතරම් සිත් ඇද ගන්නා ස්වභාවයක් නැහැ. නොඑක් ආකාරයෙන් විපරීත කටුක කර්කශ ස්වභාවයක් තමයි දකින්නට තියෙන්නේ. එතන බුදුරජාණන් වහන්සේ මේ දඹදිව් තලයේ තියෙන මේ ස්වභාවය උපමාවට අරගෙන දේශනා කරනවා. මහණෙනි මේ මුළු දඹදිවම ගත්තහම ඒ වගේ විකෘති විපරීත තැන් බහුලයි මිනිසුන්ගේ සිත් ඇද ගන්නා තැන් අල්පයි. අන්න ඒ වගේ යම්කිසි කෙනෙක් මේ ධර්මය අහලා මේ ධර්මය ධාරණය කරගෙන ඒ ධර්මයේ අර්ථය විමසමින් එහි හේතු විමසමින් මේ ධර්මානු ධර්ම ප්‍රතිපත්තියෙහි යම්කිසි කෙනෙක් යෙදෙනවද අන්න එබඳු මිනිසුන් ලෝකේ ඊට අල්පයි යම් පිරිසක් මේ ධර්මය අහලා ඒ ධර්මය හරියට ධාරණය කරගන්නේ නැතිද? ඒ ධර්මයේහි හේතු ඵල විමසා බලන්නේ නැතිද? ඒ ධර්මානුධර්ම චර්යාවෙහි නිරත වෙන්නේ නැතිද? එබඳු මිනිසුන්ම ලෝකේ බහුලයි. එයට උපමාව හැටියට තමයි තථාගතයන් වහන්සේ අර දඹදිව් තලයේ රමණීය ප්‍රදේශ ශ්‍රමණීය ස්ථාන රමණීය භූමිභාග රමණීය පොකුණු ඒ වගේම රමණීය වනසෙනසුන් මේවා බොහොම අල්පයි විෂමතෙන් කටුකතෙන්ම බහුලයි. ඒ වගේ මේ ලෝකයේහි ඒ දහම ඇසුරු නොකරන්නා වූ විපරීත පුද්ගලයෝම බහුලයි. මේ දහම අහලා දැනගෙන හරියට හඳුනාගෙන අර්ථ මෙනෙහි කරමින් ඒ වගේම හේතු මෙනෙහි කරමින් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි මනවින් යෙදෙන්නා වූ සත්වයෝම එබඳු පුද්ගලයෝම ඊතා අල්පයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට තථාගතයන් වහන්සේ මෙහිදී දක්වනවා විශේෂ වචන කිහිපයක් අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානු ධම්මං පටිපජ්ජಂತಿ යම් කිසි කෙනෙක් මේ ධර්මය අහලා මේ ධර්මය දැනගෙන එහි අර්ථ විමසමින් ඒ වගේම එහි ධර්ම විමසමින් අර්ථය විමසමින් ධර්මයේ විමසමින් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නා වූ අය අල්පයි. එහෙම නැති ධර්මයේහි නොයෙදෙන අරම බහුලයි. එතකොට තථාගතයන් වහන්සේ දක්වන්නේ දහම ඇසූ පමණින් පමණක් ඒ තනත්තා පූර්ණත්වයටපත් වෙන්නේ නැහැ. අහන ධර්මයේ දරාගෙන එහි අර්ථ ධර්ම විමසා බලන්නට ඕන. එතකොට මොකක්ද අර්ථයයි කියලා කියන්නේ මොකක්ද ධර්මයයි කියලා කියන්නේ? වෙනතුනි අර්ථය කියලා කියනවා ඵලයට, ධර්මය කියලා කියනවා හේතුවට. යම්කිසි කෙනෙකුට මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය මනවින් ප්‍රගුණ කරන්නට නම් ලෝකේ පවතින මේ හේතුඵල ධර්මතාවයන් පිළිබඳව මේ සංස්කාර ධර්මයන් පිළිබඳව හේතුඵලය මනවින් විමසා බලන්නට එහෙම හේතුඵලය විමසා නොබලන කෙනෙකුට යමක් නිවැරදිව ප්‍රගුණ කරන්නට පුළුවන් කමක් නැහැ. ඒක මේ දහම ඇසුරු කරද්දී නිවන් මාර්ගයේදී පමණක් නෙවෙයි පින්නතුනේ. අවශේෂ කටයුතු වලදීත් එහෙමමයි. අපි හිතමු යම්කිසි කෙනෙක් අධ්‍යාපනය කරනවා නම් ඒ තනත්තාගේ අධ්‍යන කටයුතු මනවින් කරගෙන උසස් ප්‍රතිඵල ලබන්න නම් ඒ තනත්තා විමසා බලන්නට ඕන මේක සාර්ථක වෙන හේතු මොනවද? මොන මොන හේතු සම්පාදනය කළොත්ද උසස් ප්‍රතිඵල ලබන්නට පුළුවන් වෙන්නේ. අන්න ඵලය විමසා බලන්නට ඕන ඒකට අදාළ හේතුව විමසා බලන්න. හේතුව දකින්නට ඕන ඒකට අදාළ ඵලය ගණනය කරන්නට පුළුවන් වෙන්න ඕන. මේ දෙපැත්ත નિවරදිව හඳුනාගත්තොත් තමයි ඒතනත්තාට අධ්‍යාපනය සාර්ථකව නිම කරන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් එහි වඩා ගැඹුරට යන්නට පුළුවන් වෙන්නේ. ඒ තුළ සාර්ථක ප්‍රතිඵල ලබන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් ඒ තනත්තා ජීවිත කාලෙම ඉගෙන ගන්නවා කියලා වෙහෙසුණත් මොන මොනවා හරි කරගෙන ඉන්නවා. හැබැයි නිවැරදි අධ්‍යාපනයක් ලබයි කියලා හිතන්නට පුළුවන් කමක් නැහැ. ඒ තනත්තා ඒ අධ්‍යාපනය තුළින් සාර්ථක ප්‍රතිඵල ලබයි කියලා හිතන්නට පුළුවන් කමක් නැහැ. රටට සමාජයට වැඩදායක පුද්ගලයෙක් වෙයි කියලා හිතන්නට බෑ. සමහර වෙලාවට ඒතනත්තා දැනුගත්කම් ඇති කරගෙන හොඳ බොහෝ දේ මතක තියාගෙන ඉන්න කෙනෙක් වෙන්නට පුළුවන්. විභාගවලදීත් ඒවා ලියලා හොඳට සමත් වෙලා සහතික ගන්නා කෙනෙක් වෙන්නට පුළුවන්. හැබැයි ඒ ලබන්නා වූ දැනුමෙහි හේතුව ඵලය මනවින් විමසා තෝරා බේරා ගන්නට බැරි වුණොත් ඒ තනත්තාට ඒ දෛනික ජීවිතේ භාවිතයට ගන්නට පුළුවන් කමක් නැහැ. අපේ සමාජයේ ඕන තරම් එහෙම උගත්තු ඉන්නවා. උගත්කම තියෙනවා. දැනුවත් භාවයේ තියෙනවා. හැබැයි වැඩ කරන්නට ගියාම පොඩි දරුවෝ වගේ බොහොම ලාමක දේවල් තමයි ඒ අය ක්‍රියාවෙහි යොදවන්නේ. බොහොම පොඩි දෙයින් කැළඹෙනවා. ඒ වගේම අගමුල හරියට තෝර බේර ගන්නට බෑ. හේතුව ඵලය හරියට තේරුම් ගන්නට බෑ. පොඩි දෙයින් මුලා වෙනවා. අගතිගාමී වෙනවා. කඩා වැටෙනවා. මෙබඳු ස්වභාවයක් පවතිනවා නම් ඒ තනත්තා ඇත්තටම දැනුගත් කෙනෙක් කියලා අපට හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ. එහෙමනම් සමාජ සම්මත ආකාරයෙන් ඒතනත්තා යම්කිසි විෂයක් ක්ෂේත්‍රයක් පිළිබඳව යම් දැනුම් සම්භාරයක් ධාරණය කරගෙන ඉන්නවා වෙන්නට පුළුවන්. සුතමය ඥාණයෙන් ගොඩාක් දේවල් අරගෙන, ඒ කියන්නේ අනුන් කියන දේ අහලා යම් විෂයපතයක් පිළිබඳව බොහෝ දේ අරගෙන ඉන්නවා. එතකොට ඒ වගේම පොතපත කියවලා බොහෝ දැනුම් සම්භාරයක් එකතු කරගෙන ඉන්නවා. හැබැයි ඒවැ හේතුව ඵලය විමසන්නේ නැහැ. මේක මෙහෙම වෙන්නේ කොහොමද? එහෙම වෙන්නට මොන මොන සාධකද ගොනු කරන්න ඕන. එතකොට ඒක හරියට දන්නේ නැත්නම් ඒක භාවිතයට ගන්නෙ නැත්නම් ඒතනත්තාගේ දැනුම ඒතරම් ප්‍රායෝගික දැනුමක් වෙන්නේ නැහැ. එය සමාජයට වැඩදායක දැනුමක් වෙන්නේ නැහැ. ඒ දැනුමෙන් ඒතනත්තා ප්‍රයෝජන ගනී කියලා හිතන්නට පුළුවන් කමක් නැහැ. ඒක නිකම්ම නිකම් දැනුම් සම්භාරයක් විතරයි හරියට පොතක් ලිව්වා වගේ. එහෙම නැත්නම් පරිගණකයක දත් එකතු කරලා තිබ්බා වගේ. ඒ දත්ත සියල්ලම ගොඩ ගහලා තිබ්බා වුණාට ඒවයින් ප්‍රයෝජනයක් නැහැ ඒවා භාවිතයට ගන්නෙ නැත්තම් අර සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා පුස්තකස්යාච යා විද්‍යා පරහස්තේච යද්ධනං කාර්ය කාලේ සමායාතේ නසා විද්‍යා නතද්ධනං අනුන් සතුව ධනය පවතිනවා නම් ඒ වගේම පොතේ දැනුම තියෙනවා නම් දැනුම තියෙන්නේ පොතේ මුදල් තියෙන්නේ අනුන් අතේ ඒ අනුන් අතේ තියෙන මුදලුයි පොතේ තියෙන දැනුමයි කාර්යකාලයේ සමායාතේ නසාවිද්‍ය නැතද්දනම් වැඩක් කරගන්න ඕන වුණාම ඒ සල්ලි වලින් ඇති වැඩකුත් නැහැ දැනුමෙන් ඇති වැඩකුත් නැහැ මොකද දැනුම තියෙන්නේ පොතට විතරයි ඒක භාවිතයට නැහැ ප්‍රායෝගික බවට නැහැ Tamanගේ දෛනික ජීවිතයේ කටයුතු ගොනු කරගන්නට ඒක භාවිතා කරන්නේ මුදල් තියනවා හැබැයි අනුන් අතේ ඒ අනුන්ගතේ තියෙන මුදල් පිළිබඳව හිතාගෙන වැඩ කළාට තමන්ගේ කටයුතු වලදී ඒක භාවිතයට ගන්නට බෑ. හදිස්සියට ප්‍රයෝජනයට ගන්නට බෑ. ඒ නිසා අනුන් අතේ තියෙන මුදලයි පොතේ තියෙන දැනුමයි දෙකම වැඩක් කරගන්නට ඕන වුනහම ඒ ධනයෙන් ඇති පළකුත් නැහැ, ඒ මුදලෙන් ඇති පළකුත් නැහැ කියලා සඳහන් කරා. අන්න ඒ වගේ මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය විමුක්තිකාමී විමුක්තිගාමී මාර්ගයේ පමණක් නෙවෙයි පින්නතුනේ අනිත් හැම දෙයක්මත් දැන් ඔය අපි කතා කළේ සාමාන්‍ය අධ්‍යාපනය පිළිබඳව රැකී රක්ෂාවන් පිළිබඳව ගත්තා වුණත් අනිත් කුමක් පිළිබඳව ගත්තා වුණත් මිනිස්සුන්ට දැනුම පමණක් රාශි කරලා ප්‍රමාණවත් නැහැ. ඒ ප්‍රායෝගික ජීවිතයේ අදාළ කටයුතු කරන්න කොහොමද භාවිතයට ගන්නෙ? ඒ භාවිතයට ගන්නා හැටි හරියට දැන හඳුනා ගන්නට නම් අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානු ධම්මං පටිපජ්ජති කියන තැනට එන්නට ඕන. ඒ කියන්නේ හේතු හඳුනා ගන්නට ඕන, ඵලය හඳුනා ගන්නට ඕන. මෙහෙම කටයුතු කළොත් මේකෙන් මේ බඳු ප්‍රතිඵලයක් ගොඩ නැගෙනවා. මේ ප්‍රතිඵලය ගොඩ නැගුණේ මෙන්න මේ විදිහෙන් හේතු ජනිත වෙච්ච නිසායි කියලා හේතුයෙන් ඵලයත්, ඵලයෙන් හේතුවත් විනිවිද දකින්නට පුළුවන් වෙන්න එහෙම දකිමින් ඒක දැක්කා කියලා ඇති වැඩකුත් නැහැ. දැකලා නිකන් නිදාගෙන ඉන්නවා නම් කටයුතු සම්පාදනය වෙන්නේ නැහැ. දැන් සමහරු බොහොම තීක්ෂණ විදිහට කියනවා ඔය ව්‍යාපාරයේ දියුණු කරන්න ඕන නම්, ඔක මෙහෙම කරන්න ඕන, අර එහෙම කරන්න ඕන, අධ්‍යාපනය හොඳට දියුණු කරගන්න ඕන නම්, මෙහෙම මෙහෙම කරන්න ඕන. උපදෙස් දෙන්න දක්ෂයි. හැබැයි පුහුණු කරන්නට ගියයින් පස්සේ තමන් අසාර්ථක වෙනවා. ඒතර සමහර කෙනෙකුට දැනුම විතරයි තියෙන්නේ. සමහර කෙනෙකුට දැනුම අභිබවා ගිය තවත් දෙයක් තියෙනවා. ඒ මොකද්ද? බුද්ධියක් තියෙන්නට පුළුවන්. සුතමේ ඥානය සහ චින්තාමේ ඥානයත් ඒතනත්තාට තියෙනවා. සුතමේ ඥානය කියලා කිව්වේ අනුන් කියන දේ සහ පොතපතෙන් බාහිරින් ගත්තු දැනුම. චින්තාමේ ඥානය කියලා කිව්වේ Taman ඒවා ගැන ටිකක් ගැඹුරට හිතලක් තියෙනවා. හැබැයි අහලක් තියෙනවා, හිතලක් තියෙනවා. ඒතනත්තා පුහුණු කරලා ප්‍රයෝජන අරගෙන අත්දැකීම් තුළින් ප්‍රත්‍යක්ෂ කරගෙන නැහැ. එහෙම නැතිනම් ඒ තැනැත්තාට ඒ පිළිබඳව ප්‍රායෝගික ප්‍රතිඵල ලබන්නට දුෂ්කරයි. එනිසා සමහරු දැනුමෙන් පමණක් සීමා වෙලා ඉන්නවා. සමහරු ඒ දැනුම පිළිබඳව සිතලා කල්පනා කරලා අනිත් අයට උපදෙස් දෙන්නටත් සමර්ථයි. හැබැයි Tamanගේ කටයුතු පැමුණාම Tamanට ඒවා කොහොම කරගන්නවද කියලා ප්‍රායෝගික පුහුණුවක් ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරන්නේ මේ ලෝකය තුල ඔය විදිහට දැනුම ඇති කරගෙන ඒවා ධාරණය කරගෙන ඒවා නුවණින් විමසා බලලා හේතුව දැනගෙන ඵලය දැනගෙන ඒවා ප්‍රායෝගික ජීවිතයේ අර්ථවත් ප්‍රතිඵල ගොඩනැගීමට භාවිතා කරන්නා වූ මිනිසුන් මේ ලෝකේ ඊටාම අල්පයි. එහෙම නොකරන අයම තමයි වැඩි. සමහරු දැනුම රැස් කරන්නෙත් නැහැ. සමහරු ඒ බුද්ධිය වර්ධනය කරගන්නෙත් නැහැ. ඒ දෙකම නැත්තම් කොහොමටත් ඒවා ප්‍රායෝගිකව යොදයි කියලා හිතන්නටත් බෑ. එනිසා විමුක්ති මඟ සඳහා පමණක් නෙමෙයි මේ තථාගත දේශනය අනිත් සෑම කාරණයකටම මේක අදාළයි ප්‍රායෝගික පුහුණුවක් නැති දැනුමෙන් තර්ක විතර්ක වලින් ලෝකයට ඇති සෙතක් හෝ Tamanට ඇති පළක් හෝ ඇත්තේ නැහැ පින්නතුනේ නමුත් තථාගතයන් වහන්සේ දේශනා කරනවා එබඳු අය තමයි ලෝකේ බහුලව ඉන්නේ. කලාතුරකින් මිනිස්සු ධර්මයේ දැනගෙන අර්ථය දැනගෙන හේතුව ඵලය විමසලා ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නට උත්සාහ කරනවා. දැන් ඒ නිසානේ මහජනයාම සමහරට අපෙන් අහනවා දැන් හාමුදුරනේ ඔය කොච්චර බණ කියනවාද? දැන් මිනිස්සු බණක් ආරාධනා කරන්න ආපුවාම අපිට බණක් ආරාධනාවක් බාර ගන්න සමහර විට අවුරුද්දටම ඉඩක් නැති වෙන්න පුළුවන් ඒ තරමට ආරාධනා බාර අරගෙන. ඉතින් අපිට කියන්න වෙනවා අහවල් තන බණක් අහවල් තන බණක් එදාට නම් බෑ එදාට නම් බෑ. ඉතින් එතකොට දැන් තමන්ගේ වැඩේ කරගන්න බැරි වෙනකොට මේ මිනිසුන් ටිකක් නුරුස්නා ගතියකුත් ඇති වෙනවනේ. එතකොට අහන ප්‍රශ්නයක් තමයි දැන් ආමුතුනේ ඔච්චර ඔය බණ කියන ඔය කියන බණ වලින් හැදිච්ච මිනිස්සුත් ඉන්නවද? එහෙම ප්‍රශ්න කරන අයත් ඉන්නවා. එතකොට එහෙම අපට අගතිගාමීව සිතන්නට පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ටික දෙනෙක් හරි මේවෙන් හැදෙනවා. මේවෙන් ප්‍රයෝජන ගන්නවා. අපට එහෙම නැහැයි කියලා හැල්ලුවට ලක් කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ බහුල පිරිස නම් එහෙම කරන අය නෙවෙයි. වැඩි පිරිස එහෙම අය නෙමෙයි. මොකද ඒවා පිළිබඳව හේතුව ඵලය අර්ථය ධර්මය නොවිමසන නිසා. ඉතින් ඒ පිළිබඳව අපි එතරම්ම ලොකු කනස්සල්ලක් ඇති කරගන්නට දෙයක්වත් නැහැ පින්නතුනේ. ඇයි ඒ තමන් තමන් ගැන විමසලා බලලා තමන් මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ දෙනවද නැද්ද කියලා විමසලා බලලා තහවුරු කරගන්නවා ඇරෙන්න අපට අන් අය හැමෝම මේකේ යෙදෙනවද නැද්ද කියලා තරම් කරදර වෙලා කනස්සල්ලටපත් වෙලා ඇති තේරුමක් නැහැ. අනිත් අයට උදව් කරන්න පුළුවන් නම්, ඒ අය ධර්මානුධර්ම ප්‍රතිපත්තියට ගන්න පුළුවන් නම් ඒක හොඳයි. ඒක වටිනවා. හැබැයි අපි විතරයිනේ අනිත් අය මේක පුහුණු කරන්නේ නැහනේ කියලා අපි ඒ ගැන නිකන් කනස්සලු වෙන එක එච්චර තේරුමක් නැහැ. ඒ මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පඤ්ඤවතු අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස මේ ධම කවුරුන් සඳහාද? ප්‍රඥාවන්තයින් සඳහායි. ප්‍රඥාව නැති අය සඳහා නෙමෙයි. ඒ කියන්නේ මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදিলা මේ දහමෙන් ඵල ලබන්නට පුළුවන් නම් ඒ ප්‍රඥාවන්තයින්ට පමණයි. අනිත් අයට ඉතින් අහලා නිහඬ වෙන්නට පුළුවන්. දැනගෙන නිහඬ වෙන්නට පුළුවන්. මේක පුහුණු කරලා ඇත්තටම ඵල ලබන්නට පුළුවන් වෙන්නේ ඊතා කලාතුරකින් ප්‍රඥාව ඇති සත්පුරුෂයින්ටම පමණයි. එනිසා අපි සැලකිලිමත් වෙන්න නැත්තේ ඔය කියන බණවලින් ලෝකේ කී දෙනෙක් ප්‍රයෝජන ගන්නවද කියලා අන් අය හෙලාතලා දකින්නට නෙමෙයි මේ කියන බණෙන් ඇත්තටම මම ප්‍රයෝජන ගන්නවද මේ අහන බණෙන් මම ප්‍රයෝජන ගන්නවද? එහෙම නොගන්නවා නම් ඒ කොතනද දුර්වල තැන? ඇයි මට ඒකෙන් ප්‍රයෝජන ගන්නට බැරි? මේ දහමෙන් ප්‍රයෝජන ගන්නට නම් මා කුමක්ද කළ යුත්තේ? මෙන්න මේ විදිහට අපට අර්ථ වශයෙන් ධර්ම වශයෙන් මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය මෙනෙහි කර කර ප්‍රත්‍යවේක්ෂා කර කර පුහුණු කරන්නට පුළුවන් නම් එබඳු සත්පුරුෂයින්ට ඒකාන්තයෙන්ම ධහමේ සාන්දෘෂ්ටික ඵල ලබන්නට පුළුවන් වෙනවා. මේ දහම් මඟ හරියට දැනගෙන හරියට හඳුනාගෙන යම් කිසි කෙනෙක් ප්‍රගුණ කරනවා නම් ඒ තැනැත්තාට නොයරදීම මේ ජීවිතේ ප්‍රතිඵල ලබන්නට පුළුවන් පින්නතුනේ. ඒ ප්‍රතිඵලය කියලා කියන්නේ සෝවාන් වීම රහත් වීම නොවෙන්නට පුළුවන්. ඒවත් යම්කිසි කෙනෙකුට සසර පුහුණු කරන ලද මනසක් තියෙනවා නම් මේ ජීවිතේ සෝවාන් වෙන්න, සකෘදාගාම වෙන්න, අනාගාම වෙන්න, රහත් වෙන්න බැරි කමක් නැහැ පින්නතුනි. නමුත් එතනට යන්නට හැමදෙනාටම බැරි වුණත් ලෞකික වශයෙන් මේ ධහමේ සාන්දෘෂ්ටික ඵල ලබන්නට ඕනෑම කෙනෙකුට පුළුවන්. දැකිය හැකි යම්කිසි ඵලයක් ලබන්නට මේ ධහම තුලින් ඕනෑම කෙනෙකුට පුළුවන්. අපට ඒකේ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ අපට මෙහෙම මෙහෙම වෙන්නේ නැහැ අපි මෙච්චර දහමේ හැසිරුණා ඒත් ඵල ලැබෙන්නේ නැහැ කියලා යමෙක් කියනවා නම් එතන යම්කිසි ගැටලුවක් තියෙනවා ඒ අයගේ ප්‍රතිපත්තිය පිළිබඳව ඒ නිසා අනුන් පිළිබඳව හෙලා තලා හිතන්නට නෙමෙයි අපි මේ ධහමෙන් ප්‍රයෝජන ගන්නවද ඇත්තටම මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය අපි තිරව ගමන් කරනවද අපට ඒකෙන් ඵල ලැබිලා තියනවද කියලා තම තමන් පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරලා බලනවා නම් මමත් ඒ ඥානවන්තයින් අතරට එක් වෙන්නට ඕනේ එහෙම නැත්නම් මමත් ඒ ඥානවන්තයින් අතර කෙනෙක් කියලා හිතලා අපට සෑහීමට තෘප්තියටපත් වෙන්නට පුළුවන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරයට ඒ බහුතර නොදන්නා පුහුණු නොකරන්නා වූ පිරිස අතරට නෙමේ දන්නා වූ හඳුනාගෙන පුහුණු කරන්නා වූ පිරිස අතරට අපටත් එක් වෙන්නට පුළුවන්. ඒ සඳහා වීරය කළ යුතුයි කියලා යමෙක් උනන්දු වෙනවා නම් ඒ තනත්තාට සාන්තුෂ්ටික ප්‍රතිඵල ලබන්නට පුළුවන් වෙනවා පින්නතුනි. අපි මෙතනදී තේරුම් ගන්නට ඕනේ මේ අර්ථය දැනගන්නවා ධර්මය දැනගන්නවා කියන්නේ මොකක්ද? මා මුලින් සඳහන් කළා හේතුව දැනගන්නවා ඵලය දැනගන්නවා මේ දහම තුල තථාගතයන් වහන්සේ හේතුව තුන් ආකාරයකින් දේශනා කරනවා. ජනක හේතු, සම්පාපක හේතු සහ ඥාපක හේතු කියලා මේ ලෝකේ පවතිනා වූ හේතු ධර්මතා තුන් ආකාරයකින් ධර්මයේ බෙදා දක්වනවා. ජනක හේතු කියලා කියන්නේ දැන් සමහර හේතු තියෙනවා දැන් ගහකින් gediyak උපදවන්නා වගේ අලුතෙන්ම නිෂ්පාදනය කරනවා දේවල්. සංස්කාර ධර්ම අලුතෙන් අලුතෙන්ම නිෂ්පාදනය කරනවා, සම්පාදනය කරනවා, ගොඩනගනවා. එහෙම හේතු වලට කියනවා ජනක හේතු කියලා. දැන් ගහකින් gediyak හැදෙන්නේ ඒ ගහේ කොහෙවත් තිබිච්ච එකක් නෙමෙයිනේ ඒක. පෘථුවි සාරය උරාගෙන ඒ සාරය අර ගහ තුලින් යම්කිසි ඵලයක් හැටියට නිර්මාණය කරලා ලෝකයට ජනිත කරනවා. එතකොට ඵලයක් කියලා කියන්නේම අලුත් නිර්මාණයක්. අලුතෙන් ජනිත කරපු දෙයක්. අන්න ඒ වගේ යම් හේතුවක් විසින් යමක් අලුතෙන් ජනිත කරනවා නම් ඒකට කියනවා ජනක හේතුවයි කියලා. ජනක කියලා කියන්නේ ජනනය කරන, සම්පාදනය කරන, නිෂ්පාදනය කරන, උත්පාදනය කරන කියන අර්ථයයි. අපි විදුලි ජනක යන්ත්‍රයයි කියලා කියන්නේ විදුලිය උත්පාදනය කරන. එතකොට ඒ විදිහට සමහර හේතු තියනවා ලෝකේ අලුතෙන්ම දේවල් නිර්මාණය කරනවා. එබඳු දේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා අවිද්‍යාව, තෘෂ්ණාව, කර්මය ජනක හේතු. එයි අවිද්‍යාව නිසා අලුත් අලුතෙන් භවයන් නිර්මාණය කරනවා. දැන් ඊළඟ භවය කියන එක Taman සම්බන්ධ ඊළඟ භවය කියන එක තාම සම්පාදනය වෙලා නැහැ. අපේ අවිද්‍යාව නිසා අපි ඒක නැවත නැවත සම්පාදනය කරගන්නවා. ආත්ම බොහෝ ගණනක් ඉදිරියට භවය සම්පාදනය කරගන්නවා. අවිද්‍යාව නිසා නොදැනුවත්කම නිසා ඊළඟට තෘෂ්ණාව නිසා දැනට නැති භවයක් අපි අනාගතයට නිෂ්පාදනය කරගන්නවා. තවම අපි මේ ජීවිතේ ඉන්නේ ඊළඟ භවයේත් අසවලා අසවලා හැටියට උපදිනවා කියන එක අපි තෘෂ්ණාව තුළින් නිර්මාණය කරගන්න. අලුතෙන්ම උත්පාදනය කරනවා, ජනනය කරනවා. එනිසා තෘෂ්ණාව ජනක හේතුවක්. ඊළඟට කුසල කුසල කර්මයන් ජනක හේතු කියලා කියනවා. ඇයි ඒ? මේ ජීවිතේම අපි කුසල් අකුසල් කරනකොට ඊළඟ භවය පිළිබඳව යම් යම් දේ නිර්මාණය වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ ඇතැම් උපාසක උපාසිකාවන් තතහගතයන් වහන්සේ සහ මහා සංඝ රත්නය වෙනුවෙන් යම් යම් පූජාවන් කරනකොට දෙව්ලොව දිව්‍ය විමාන මැවෙනවා. ඒ කර්ම ශක්තියෙන්. තාම මිය පරලෝ ගිහිල්ලත් නැහැ තාම ජීවත් වෙනවා. හැබැයි මෙහි ඉඳද්දි මේ කරන කුසල කර්මයෙන් දෙව්ලොව දිව්‍ය සම්පත් මැවිලා දැන් මේ අලුතෙන්ම නිර්මාණය වෙලා. Taman එහි ජනිත වෙන්නට විතරයි තියෙන්නේ මෙහි අහෝසි වෙනකොට. එහෙමනම් කුසල කර්මයක් අකුසල කර්මයක් ජනක හේතුවක් අලුතෙන් දේවල් නිර්මාණය කරනවා නිෂ්පාදනය කරනවා. ඒ නිසා එසේ නිර්මාණය කරන නිෂ්පාදනය කරන දේවල් වලට හේතු වලට කියනවා මොනවා කියලාද? ජනක හේතු. ඊළඟට දෙවැනි කාරණේ තමයි දෙවැනි හේතුව තමයි සම්පාපක හේතු. සම්පාපක හේතු කියලා කියන්නේ පමුණුවන්නා වූ හේතුව. දැන් නැවකින් පුද්ගලයා සයුරෙන් එතරට පමුණුවනවා. ගඟකින් එතරට පමුණුවනවා. බෝට්ටුවක්කින් නැගලා ගඟෙන් එහාට ගොඩ වෙනවා. පහුරකින් ගඟෙන් එහාට ගොඩ වෙනවා. වාහනයකින් යම් තැනක ඉඳලා යම් තැනකට ගමන් කරනවා. අන්න තැනකින් තැනකට ගමන් කරන්නට පැමිණෙන්නට යම් හේතුවක් සාධකයක් අපට උදව් වෙනවා නම් ඒ හේතුව හඳුන්වනවා කොමක් කියලාද? සම්පාපක හේතු. සම්පාපති කියලා කියන්නේ පමුණුවනවා. එතකොට සම්පාපක හේතු කියලා කියන්නේ පමුණුවන්නා වූ හේතුව. ආර්ය අෂ්ටාංගික මාර්ගය පුද්ගලයා නිවන වෙත පමුණුවනවා. මේ ඉන්න ප්‍රතඥන තත්වයෙන් මේ ඉන්න කෙලෙස් භරිත තත්වයෙන් පුද්ගලයා නිකෙලස් තත්වයට පමුණුවන්නට නිකෙලස් තත්වය වෙත කැඳවාගෙන යන්නට එතකොට දැන් මේ අලුතෙන්ම නිෂ්පාදනය කරනවා නෙමෙයි තියෙන තියෙන ඒවා වර්ධනය කරනවා කුසලස්ස උපසම්පදා කුසල් දහම් වර්ධනය කරනවා එතකොට මනසේ ජනිත වෙන දැනට ජනිත වෙලා තියෙන මෙතෙක් ජනිත වුණු කුසල් දහම් නැවත නැවත දියුණු කරනවා. කුසලස් උපසම්පදා. එතකොට බෝධිපාක්ෂික ධර්ම වඩවනවා. එතකොට අලුතෙන්ම උත්පාදනය කරනවම නෙමෙයි. සසරේ අපේ මනසේ කුසල් සිත් ඇති වෙලා තියෙනවා. ඇති නොවුණු කුසල් සිතක් නැහැ. නමුත් ඒ කුසල් සිත් ඇති වෙච්ච පමණටම අපිට නිවන් දකින්නට බෑ. ඒවා දියුණු කරන්නට ඕනේ. බෝධිපාක්ෂික ධර්ම වඩන්නට ඕනේ. අන්න ඒවා වැඩි දියුණු කිරීම වශයෙන් මේ ආරෂ්ඨාංක මාර්ගය සම්පාදනය කරලා නිවන වෙත ඒ පුද්ගලයා පමුණුවනවා. ඒ නිසා ආරෂ්ඨාංක මාර්ගයේ සම්පාපක හේතුවක් ඒ කියලා කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝභ, ద్వේෂ, මෝහ, අලෝභ, අදෝස, අමෝහ කියලා මේ කුසල හේතු තුනකුත් අකුසල හේතු තුනකුත් තියෙනවා. මේවත් පුද්ගලයා යම් යම් තරාතිරම් වලට පමුණුවනවා. අලෝභය නිසා ඒ අලෝභය වර්ධනය කිරීම නිසා දෙව්ලොවට පමුණුවනවා. මනුලොවට පමුණුවනවා. ඒ වගේම පුද්ගලයාගේ මනස සංසුන් කරගෙන ඒකාග්‍රතාවය වර්ධනය කර ගැනීම නිසා බඹලොවට පමුණුවනවා. අන්න සත්‍යය ඒ ඒ ආත්ම භාවයට පමුණුවන්නට පුළුවන් වෙනවා අර කුසල ධර්මයන් වැඩි දියුණු කිරීම නිසා. ඒ වගේම අර ලෝභ ද්වේෂ මෝහ කියන හේතු නැවත නැවත සම්පාදනය කරමින් වැඩි දියුණු කරනකොට ඒ පුද්ගලයා නිරයට පමුණුවනවා. ඒ වගේම പ്രേත ලෝකයට පමුණුවනවා. මේ විදිහට සතර අපායට පමුණුවන්නට දුක් ඇති කරවන්නට ඒ හේතුවක් වෙනවා. එතකොට වෙනත් පැත්තකින් අපට ඒක ජනක හේතුවක් කියලා කියන්නටත් පුළුවන් අලුතෙන්ම භවයක උත්පාදනය කරන නිසා. හැබැයි මේ භවය උත්පාදනය කරන්නට මග හදන්නේ එතනට පමුණුවන්නේ මේ අදාළ හේතු සාධකයේ විසින්. දැන් එතකොට මේ නිවන් මගෙහි ගමන් කරනකොට යම් ಗುಣධමයක් වඩනකොට යම් සුචරිත ධර්මයක් ප්‍රගුණ කරනකොට අපි හඳුනාගෙන තියෙන්නට ඕනේ මෙන්න මේ ධර්මතාවය වැඩුවොත් මා ළඟ නැති ಗುಣ අලුතෙන්ම ජනිත කරන්නට පුළුවන් මේ මේ විදිහට පුහුණු කළොත් තියෙන ඒවා දියුණු කරගන්නට පුළුවන් දැන් ඔන්න ඔය දැක්ම අපිට තියෙන්නට ඕන එහෙම නැත්තම් ධහම පුහුණු කරන්නට පුළුවන් කමක් නැහැ මේකෙන් අලුතෙන්ම යමක් නිර්මාණය කරනවා මේකෙන් තියෙන දේ වැඩි දියුණු කරලා අපි යම් උසස් තත්වයකට පමුණුවනවා කුසල් අකුසල් පිළිබඳව හේතුව ඵලය පිළිබඳව අපට මේ බඳු දැනුමක් වැටහීමක් තියෙන්නට ඕන ඊළඟට තුන්වෙනි සාධකයේ තුන්වෙනි හේතුව තමයි ඥාපක හේතු ඥාපක කියලා කියන්නේ දැනගන්නට උදව් වෙන්නා වූ හේතුව උදාහරණයක් අපේ රේරුකාණේ චන්දමල මහානායක හඳුරු දක්වනවා යම් තැනක දුම් නගිනවා නම් එතන ගින්නක් තියෙන උණුසුමක් තියෙනවා කියලා දැනගන්නට පුළුවන්. අන්න ඒ වගේ යමක් හඳුනා ගන්නට දැනගන්නට දැනුවත් වෙන්නට අපට උදව් වෙන හේතු තියෙනවා. ඒව හඳුන්වනවා ඥාපක හේතු කියලා. ඒ මොනවද? අර කියන ලද සුතමේ ඥානය අපට උදව් වෙනවා බොහෝ දේවල් දැනගන්නට. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ත්‍රිපිටක ධර්මය නැවත නැවත අහනකොට නිවන කියලා එකක් තියනවා කියලා අපිට දැනගන්නට පුළුවන් වෙනවා. ඒ වගේම මේ සසර මේ විදිහේ දුකක් තියනවා කියලා අපි කවදාවත් හිතලා නැති ඒවා අපිට දැනගන්නට පුළුවන් වෙනවා. ඒ වගේම මේ මේ ධර්මතා පුහුණු කළොත් දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක සැප ලබන්නට පුළුවන් කියලා අපි කවදාවත් හිතලා නැති ඒවා අපිට දැනගන්නට පුළුවන් වෙනවා. අන්න එහෙම අපට යමක් දැනගන්නට ඉඩ ලැබෙනවා මේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ඒ නිසා තථාගත දේශිත වූ ත්‍රිපිටක සද්ධර්මය හඳුන්වනවා ඥාපක හේතුවක් කියලා. ඒවා අහලා ඒවයින් බොහෝ දේවල් මිනිස්සු දැනගන්නවා මෙලව ගැන, පරලොව ගැන, ඒ වගේම ලෝක විෂය පිළිබඳව දැන් මේ ලෝකයේ පිළිබඳව සොයන තොරතුරු සොයන බොහෝ දෙනා විවිධ පරේෂණ කරමින් කටයුතු කරනකොට මේ ත්‍රිපිටක සද්ධර්මය හමු වුණාම තථාගතයන් වහන්සේ මේ වසර 2600කටත් කලින් මේවා දේශනා කරලා තියෙනවානේ. දැන් හොයාගෙන තියෙනවටත් වඩා ගැඹුරට මේවා දේශනා කරලා තියෙනවා. අන්න දැන් මොකද්ද මේ උනේ? ත්‍රිපිටක ධර්මයේ ඇසීම නිසා අලුතෙන් යමක් දැනගත්තා. හඳුනගත්තා. දැන් හොයාගෙන තියෙනවට වඩා තවත් ගැඹුරු දෙයක් කියලා තියෙනව නේද? අපිට ඒ ගැනත් එහෙමනම් හොයන්නට පුළුවන් නේද? තවත් අපට අධ්‍යයනය කරන්නට පැති තියෙනව නේද? ඔන්න අලුතෙන් යමක් දැනගත්තා. ඉතින් මේ ත්‍රිපිටක ධර්මයෙන් පමණක් නෙමෙයි ඕනම විෂයක් පිළිබඳව අපට දැනුගත්කම් ඇති කර ගැනීමෙන් අපි කරන්නේ ඥාපක හේතුවක් ඇති කර ගන්නවා. යමක් පිළිබඳව දැනුවත් භාවයක් ඇති කර දැන් එතකොට ඔය කියන ලද තුන් ආකාර හේතු. දැන් අපි දැන ඉගෙන ගන්නවා කියලා කියන්නේ මොකක්ද එතකොට? ඥාපක හේතුවක්. උගත්කම ඇති කර ගන්නවා කියලා කියන්නේ ඥාපක හේතුවක්. ඒ උගත්කම විසින්ම අපි යම් යම් තරාතිරම් වලට පමුණුවනවා. වෛද්‍යවරයෙක් බවට පමුණුවනවා ඉංජිනේරුවෙක් බවට පමුණුවනවා ගුරුවරයෙක් බවට පමුණුවනවා එහෙම නැත්නම් පැවිද්දෙක් බවට පමුණුවනවා සත්පුරුෂ ගිහියෙක් බවට පමුණුවනවා දැන් මේ ධර්මතාවයන් හරියට හඳුනාගෙන ප්‍රගුණ කරාම ජීවිතේ ඒ ඒ තරාතිරම් වලට පමුණුවන්නට පුළුවන් දැන් මේවා අපි හඳුනාගත්තාම තමන්නේ මග යන්නටත් පුළුවන් අන් අයට මග පෙන්වන්නටත් පුළුවන් ඊළඟට මෙන්න මේ කියන ධර්මතාවයන් හරියට වැඩුවොත් අලුතෙන්ම දේවල් නැති ගුණාංගත් අවදි කරන්නට පුළුවන්. නැති දේවල් නැවත ජනිත කරන්නට පුළුවන්. අන්න එහෙම හේතුව ඵලය නිවැරදිව විනිශ්චය කරගෙන අර්ථය ධර්මය හරියට දැනගෙන යම් කෙනෙකුට මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ප්‍රගුණ කරන්නට පුළුවන් නම් ඒ තනත්තා සාර්ථක ප්‍රතිඵල ලබනවා. නමුත් එවඳු සත්වයෝ ලෝකේ ඊට අල්පයි කියන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් ওই විදිහට හේතුව ඵලය දැනගෙන අපි මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ප්‍රගුණ කරන්නට උත්සාහ කරනවා සමහර කෙනෙක්. හැබැයි එහෙම උත්සාහ කළත් සමහරුන්ට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. මොකක් නිසාද එහෙම වෙන්නේ? එහෙම වෙන්නටත් හේතුවක් තියෙනවා. මේවා දැනගත්තාය කියලාම උනත් ඒ තනත්තා දක්ෂ වෙන්නට ඕනේ. එය ප්‍රායෝගිකව පුහුණු කරලා. මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් නිවැරදි ප්‍රතිඵල ලබන්නට නම් හේතුව දැනගන්නට ඕන ඒ වගේම එහි අවස්ථාව දැනගන්නට ඕන ඒ වගේම එහි ප්‍රමාණය දැනගන්නටත් ඕන හේතුව විතරක් දැනගත්තයි කියලා දේවල් ගොඩනගන්නටත් අමාරුයි හේතුව දැනගන්නටත් ඕන අවස්ථාව දැනගන්නටත් ඕන ප්‍රමාණය දැනගන්නටත් ඕන ඒක හරියටම වෙදකම් කරන්නා වගේ වැඩක් ඖෂධය හරියට දැනගන්නට ඕන. ඒකේ ಗುಣ කර්ම දැනගන්නට ඕන. ඖෂධය හඳුනාගත්තා කියලා විතරක්ම ප්‍රතිකාර කරන්නට පුළුවන් කමක් ඒ ඖෂධය දෙන්නට ඕන අවස්ථාව හඳුනා ගන්නටත් ඕන. ඒ වගේම රෝගය නිర్ణය කරලා රෝගයේ ප්‍රමාණයට ඖෂධය ප්‍රමාණාත්මකව සංයෝග කරන්නට දැනගන්නටත් ඕන. මේ අවස්ථා තුනම හරියට තේරුම් බේරුම් කරගත්තොත් විතරයි ඖෂධයෙන් නිවැරදි ප්‍රතිඵල ලබන්නට පුළුවන් වෙන්නේ. මේට පෙර දිනකත් ධර්ම දේශනාවකදී අපි මේ පිළිබඳව දීර්ඝ වශයෙන් පැහැදිලි කළා මේ කරුණු තුන පටලව ගන්න පටලව ගන්න තරමට ඒ තැනත්තාට නිවැරදිව දහමින් ඵල ලබන්නට පුළුවන් කමක් නැහැ පිනතුන. අනේ අපි ධර්මයේ ඇසුරු කරලත් ධර්මයේ ප්‍රගුණ කරලත් අපට ප්‍රතිඵල ලැබුන්නේ නැහනේ විකෘති ඵල ලැබුණානේ කියලා යමෙක් කියනවා නම් ඒ අය ආපසු ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕනේ හේතුව හරියට හඳුනාගත්තද ඒ හේතුව ගොඩනගන අවස්ථාව හරියට හඳුනාගත්තද එහි ප්‍රමාණය හරියට හඳුනාගත්තද මේ කරුණු තුන පටලවා ගත්තොත් දහමෙන් උනත් විකෘති ඵල ලැබෙන්නට පුළුවන් හාත්පසින්ම විකෘති වෙන්නට පුළුවන් ඖෂධය කියන්නේ ඖෂධයක් ඒක වටිනා දෙයක් හැබැයි ඖෂධය හොඳ වුණාට අදාළ රෝගයට නැතුව වෙනත් රෝගයකට ඒ ඖෂධය දුන්නොත් ඒ පුද්ගලයා විකෘති වෙන්නට පුළුවන්, රෝගය උත්සන්න වෙන්නට පුළුවන්, මරණයටපත් වෙන්නට උනත් පුළුවන්. හැබැයි දීලා තියෙන ඖෂධය. නමුත් මොකද්ද වැරදිලා තියෙන්නේ? අදාළ ඖෂධය නෙමෙයි. නිවැරදි සාධකය නෙමෙයි. නිවැරදි හේතුව නෙමෙයි ජනිත කරලා තියෙන්නේ. එහෙමනම් ඖෂධය කොයිතරම් හොඳ වුණත් රෝගයට අදාළ ඖෂධය නිවැරදි හේතුව තෝරා බේරා ගන්නට බැරි වුණොත් ඒබඳු කෙනෙකුට ප්‍රතිකාර කරන්නට පුළුවන් කමක් නැහැ. ඒබඳු තැනැත්තා ප්‍රතිකාර කිරීමෙහි දක්ෂයෙක් කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. එනිසා ඖෂධ ප්‍රතිකාර කරන තැනැත්තා රෝගයට අදාළ ඖෂධය දැනගැනීමෙහි දක්ෂ වෙන්නට ඕන විචක්ෂණ වෙන්න ඕන. අන්න ඒ වගේ ධර්මයේ ධර්මයේ කිව්වහම ධර්මය හොඳයි තමයි. හැබැයි මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුල Tamanගේ ගැටලුවට අදාළ ධර්මතාවය මොකක්ද? ඒ ගැටලුව निराකරණය කරන්නට පුළුවන් හැබෑ හේතුව මොකක්ද? ඒක වෙනස් කරන්නට පුළුවන් හේතුව මොකක්ද? හරියට ගණනය කරගන්නට බැරි වුණොත් දහම දහම කියලා මොකක් හරි දෙයක් ප්‍රගුණ කරලා අනතුරටපත් වෙන පුද්ගලයොත් ඕනතරම් සමාජයේ ඉන්නවා. අපි නිතරම උදාහරණයට සඳහන් කරන්නේ මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තේහි දෙපසක් තියෙනවා නැවැත්ම පිළිබඳව ප්‍රතිපදාව සහ පැවැත්ම පිළිබඳව ප්‍රතිපදාව කියලා. සමහර කෙනෙක් නැවැත්ම පිළිබඳ ප්‍රතිපදාවට අදාළ හේතු පැවැත්මට කලවම් කරගන්න. පැවැත්මට අදාළ හේතු නැවැත්මට කලවම් කරගන්න. භික්ෂුව විසින් පුහුණු කරන්න ඕන හේතු සාධක ගිහියා පටලවා ගන්නවා. ගිහියා විසින් ප්‍රගුණ කරන්න ඕන හේතු සාධක පැවිද්දා පටලවා ගන්නවා. එතකොට මොකද වෙන්නේ? එතකොට සම්පූර්ණ විකෘති ඵල ඇති කරන්න. ගිහියා කියලා කියන්නේ ගිහියාට අදාළ ප්‍රතිපත්තියක් තියෙනවා. ගිහියාත් නිවන් දැකීම සඳහා කටයුතු කරන්නේ, පැවිද්දාත් නිවන් දැකීම සඳහා කටයුතු කරන්නේ එකම ක්‍රමයකට. විමුක්තිය සඳහා අපි කාටත් තියෙන්නේ එකම ක්‍රමයක්. ඒ කුමක්ද? විකෘතියෙන් ප්‍රකෘතියට, ප්‍රකෘතියෙන් විමුක්තියට එන මඟක්. සබ්බපාපස්ස අකරණං කුසලස් උපසම්පදා සචිත්ත පරියෝදපණ ඕක තමයි විමුක්ති මඟ. නැවැත්ම පිළිබඳව ප්‍රතිපදා. සබ්බපාපස අකරණං කියේ විකෘතියෙන් නැගී සිටින්න. කුසලස් උපසම්පදා කිව්වේ ප්‍රകൃතිය තුල තහවුරු වෙන. සචිත්ත පරයෝදපණං කිව්වේ ඒ තුලින් මනස නිදහස් කරගන්න විමුක්තියට ඉඩ සලස්වා අද හුඟක් දෙනෙක් පටලවා ගන්න ඕතනත් කෙලින්ම විකෘතියෙන් විමුක්තිය ලබන්නට උත්සාහ කරනවා. අපරාධ කරමින් පව්කම් කරමින් විකෘති කරමින් පටලවාගෙන විඳ දරා ගන්නට බැරුව ඔරොත්තු දී ගන්න බැරුව උඩ පනිමින් ඉඳලා එහෙමම උඩින්ම පනින්න හදනවා නිවනට අපෝයි මට නම් ඉවසන්න බෑ මේ ජීවිතේ පවත්වන්න බෑ මට නම් සතර අපායේ වැටෙන්නට බෑ මට නම් තවත් මේ සසරේ පවතින්නට පුළුවන් කමක් නැහැ මට ඉක්මනටම යන්න ඕන දැන් මේ ඉන්නේ විකෘතියේ ඇයි විකෘතිය කියලා කියන්නේ මේ පවතින දේවත් දරා ගන්නට තරම් ශක්තිය නැහැ මනස දුබලයි පැමිණෙන දෙයට ඔරොත්තු දෙන්නට මනස පුහුණු කරලා නැහැ. ඒ පුහුණු කරලා නැති විපරීත මනසින් ඉඳගෙන මෙන්න විමුක්තිය සාක්ෂාත් කරන්න උත්සාහ කරනවා. එහෙම මගක් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අපි විකෘතියෙන් පළමුවෙන්ම ප්‍රකෘතිමත් වෙන්නට ඕන ප්‍රකෘතිමත් වෙලයි විමුක්තිය සලසා ගන්නට නැත්තේ. ඒක ගිහියාටත් එකයි පැවිද්දාටත් එකයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ගිහියාට දේශනා කළේ පළමුවෙන් විකෘතියෙන් ප්‍රකෘතිමත් වෙන්න. ඒ මොකද්ද? කාම මිත්‍යාචාරයෙන් වැළකෙන්න හැබැයි කාමයෙන් වළකින්නට ගිහියාට කිව්වේ නැහැ. එතකොට ගිහියාට එහෙනම් දේශනා කරන්නේ විකෘතියෙන් ප්‍රകൃතියට පැමිණීමේ ප්‍රතිපත්තිය. ඊට පස්සේ පැවිද්දාට දේශනා කරනවා අබ්‍රහ්මචාරී වෙන්න. ඒ කියන්නේ කම්සප විඳීමෙනුත් ඈත් වෙන්න. දැන් ඔන්න ප්‍රകൃතියනොත් ඔබට යන්නට කියා දෙනවා. ප්‍රകൃතියෙන් විමුක්තියට යන්නට කියා දෙනවා. ඒ නිසා එබඳු පැහැදිලි වැඩපිළිවෙලක් පැහැදිලි ගමන් මඟක් මේ ශාසනය තුල තථාගතයන් වහන්සේ අනුපූර්ව ප්‍රතිපදාවක් දේශනා කරනවා. ඒ නිසා අපි ජීවිතේ ගිහි වුණත් පැවිදි වුණත් තම තමන්ට මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හැටියට නිවන් දැකීම සඳහා කටයුතු කරනවා නම් ඒ තැනැත්තාට ඔය වැඩපිළිවෙල තමයි පුහුණු කරන්න තියෙන්නේ. ඒ නැවැත්ම පිළිබඳව ප්‍රතිපදා. හැබැයි පැවැත්ම පිළිබඳව ප්‍රතිපදාව කාටත් එකක් නෙමෙයි. ඒක ගිහියාට ගිහියාගේ පැවැත්ම එකක්, පැවිද්දාගේ පැවැත්ම එකක්, ඉංජිනේරුවාගේ පැවැත්ම එකක්, වෛද්‍යවරයාගේ පැවැත්ම එකක්, පාලකයාගේ පැවැත්ම එකක්, සේවකයාගේ පැවැත්ම එකක්, අම්මගේ පැවැත්ම එකක්, තාත්තගේ පැවැත්ම එකක්, ගුරුවරයාගේ පැවැත්ම තව එකක්, ශිෂ්‍යයාගේ පැවැත්ම තව එකක්. මේවා කලවම් කරගත්තොත්, පටලවා ගත්තොත් එතන විකෘතිය. ගුරුවරයා ශිෂ්‍යයෙක් වගේ හැසිරෙන්නට ගියොත් එතන විකෘතිය. පැවිද්දා ගිහියෙක් වගේ හැසිරෙන්නට ගියොත්, ගිහියා පැවිද්දෙක් වගේ හැසිරෙන්නට ගියොත් අන්න හේතුව පටලවාගෙන. පැවිද්දා පුහුණු කරන ධර්මතා ශ්‍රේෂ්ඨයි තමයි උසස් තමයි. හැබැයි උසස් කියලා ඒව ගිහියා අරගෙන තමන්ගේ ජීවිතයට එකතු කරගත්තොත් මොකද වෙන්නේ? පැවැත්ම සම්පූර්ණයෙන්ම විකෘති වෙනවා. ගිහි ජීවිතේ අඩාල වෙනවා. පෞල් ජීවිතය ගැටුම්කාරී වෙනවා. එතන මහා ආරවුලක් හට ගන්නවා. තව දුරටත් ඒ ගිහියාට සාර්ථක සත්පුරුෂ ගිහි ජීවිතයක් පවත්වන්නට බැරි වෙනවා අපේ. ධර්මතාවය හොඳ වෙන්නට පුළුවන්. හොඳ වුණාට Tamanට ඒක විස සහිතයි. ඇයි විස සහිත වෙන්නේ? Tamanගේ පැවැත්මට විකෘති වූ සාධකයක් ඒ නිසා මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පුහුණු කරද්දී හරියට තේරුම් ගන්නට ඕනේ අදාළ හේතු අපි කොහොමද තෝරා බේරාගන්නේ අර කියන ලද ජනක හේතු සම්පාපක හේතු ඥාපක හේතු කියන මේවයින් යමක් පිළිබඳව අපි දැනුවත් වෙන්නේ කොහොමද ඒ නිසා දන්නා කෙනෙකුගෙන් අහන්නට ඕන පොතපත කියවන්නට ඕන ඒ වගේම විමසන්නට ඕන. ඊළඟට සම්පාපක හේතු වශයෙන් යම් තැනකට අපි පැමිණෙන්නේ කොහොමද? අපේ මනස උසස් භාවයන්ට පමුණුවන්නේ කොහොමද? ඊළඟට අපි නැවුම් නැවුම් දේවල් ජනිත කරන්නේ කොහොමද? ඒ සඳහා කුමක්ද කළ යුත්තේ? මේ සිටින තැන ඒ සඳහා සුදුසුද? ඒ පුහුණු කරන ප්‍රතිපදාව මොකක්ද? මේවා පිළිබඳව දැනුවත් වෙමින් නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරමින් දෛනික ජීවිතය අපි ප්‍රගුණ කරන්න ඕනේ. අන්න එහෙම ප්‍රගුණ කරන කෙනාට හේතුව පටලවා ගන්නෙ නැතුව සාධකය පටලවා ගන්නෙ නැතුව අර බෙහෙත වරද්දා ගන්න නැතුව නිවැරදි ඖෂධය තෝරා ගන්නා වගේ රෝගයට අදාළ නිසි ඖෂධය තෝරා බේරා ගන්න පුළුවන්. හරියට හේතු දන්නේ නැතිනම් රෝගයේ ලක්ෂණ හඳුනන්නේ නැත්නම් ඖෂධයේ ලක්ෂණ හඳුනන්නේ නැතිනම් ඒ බඳු පුද්ගලයෙකුට රෝගයට නිසි ඖෂධය තෝරා ගන්නට බෑ. අන්න හේතුව ඵලය දැනගන්නට ඕන තැන. ඒකයි මම කිව්වේ මේක විමුක්තිය සඳහා පමණක් නෙමේ අනිත් හැම දෙයකදීම මේ හේතුඵල පිළිබඳව ප්‍රත්‍යවේක්ෂාව අපට අත්‍යවශ්‍ය වෙනවා. ඊළඟට ඒ විදිහෙන් හේතුව નિවරදිව හඳුනාගත්තට පස්සේ අපි අවස්ථාව හඳුනා ගන්නටත් ඕන. මේක පරිහරණය කළ යුත්තේ කොයි අවස්ථාවටද? කොතනද මේක ගැලපෙන්නේ? ඇත්ත කියන්නට ඕන. හැබැයි කොතනද ඒක කියන්නට නැත්තේ? ප්‍රශ්න කරන්නට ඕන වැරද්දක් කළා නම් ඒකට චෝදනා කරන්න ඕන නිග්‍රහ කරන්න ඕන ඒ පිළිබඳව සාකච්ඡා කරන්න ඕන හැබැයි කොතනද ඒක සාකච්ඡා කරන්න ඕන මහ පිරිසක් මැද්ද තමුසේ මෙහෙම එකක් කළා නේද කියලා එහෙම ඇහුවොත් එහෙම ඒ මනුස්සයාට වැරද්ද හදාගන්න නෙමෙයි අපිත් එක්කලා ගැටෙන්නට තමයි ඊට පස්සේ පටන් ඇත්ත කියන්නට සුදුසු තැන නැතුව නුසුදුසු තැන ඇත්ත කිව්වොත් මම මේට පෙර දවසකත් කිව්වා ඒකෙන් මහා ගස්ඨනයක් මහා ආරවුලක් ඒ තුලින් නිර්මාණය වෙන්නට පුළුවන්. ඒ වගේම යම්කිසි දෙයක් ප්‍රශ්න කරනවා නම් විමසනවා නම් ඒක කරන්නට සුදුසු තැන අපි හරියට හඳුනා ගන්නට ඕනේ. ඒ නිසා අපි හිතමු වෙහස මහන්සි වෙලා හවස රැකියාව නිම වෙලා ගෙදර එනකොටම ස්වාමි පුරුෂයා ආ මෙහෙම වැරද්දක් කළා නේද කියලා ඉස්සරහට ගිහිල්ලා ඇහුවොත් ඒ වෙලාවේ ඒවා කතා කරන වෙලාවක් නෙමෙයි දවස මුළුල්ලේම වෙහෙසටපත් වෙලා හෙම්බත් වෙලා ඉන්න වෙලාව. එහෙම වුණොත් එතන ඉඳලම ආරවුලක් ඇති වෙන්නේ. එතන ඉඳලම ගැටුමක් ඇති වෙන්නේ. ඒ නිසා තව කෙනෙකුට වරද්දක් පෙන්නලා දෙන්නට සුදුසු තැනක් තියෙනවා සුදුසු අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාවේ නැතුව වැරදි තැනක අපි වරද පෙන්නා දෙන්නට ගියොත් ඒකෙන් ලොකු ගැටුමක් ඇති වෙනවා. ඒකයි මම කිව්වේ ඖෂධය වගේ කියලා ඖෂධය රාත්‍රියට දෙන්නට ඕන එක උදේට දුන්නොත් උදේට දෙන්නට ඕන එක රැයට දුන්නොත් එතකොට බෙහෙත් බීලා ඒ මනුස්සයාට දවසේ කටයුතු කරගන්නට පහසු වෙන්නේ නැහැ. ඒ වගේම සමහර එන්නක් තියෙනවා රෝගය ශරීරගත වෙන්නට කලින් ඒ එන්නත විදින්න. සමහර ඒවා තියෙනවා ඒ රෝගකාරක ශරීරගත වුණාට පස්සේ එන්නත විදින්න. මේවා નિවරදිව පිළිපැද්දේ නැත්නම් ඒ එන්නතේ ඇති ඖෂධයෙන් ඇති තේරුමක් නැහැ පින්නතුනි. ඒකෙන් විකෘතියක් ඇති කරනවා විනා ඒකෙන් යහපත් ඵලයක් නිර්මාණය කරන්නේ ඒ නිසා මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පුහුණු කරනකොට සාධකය හඳුනා ගන්නට ඕනේ වගේම එය කොයි තැනටද කවර තැනකටද ගැලපෙන්නේ කියලා අවස්ථාව નિවරදිව වෙන් කරගන්න පුළුවන් වෙන්නත් ඕනේ. ඒ වගේම ප්‍රමාණය මොන ප්‍රමාණයෙන්ද මේක ගැලපෙන්නේ? වැඩිහිටියාට දෙන ඖෂධ ප්‍රමාණය නෙමෙයි දරුවෙකුට දෙන්නේ පොඩි දරුවෙකුට දෙන්නේ. වයස් ප්‍රමාණය අනුව ඖෂධයේ ප්‍රමාණය වෙනස් වෙනවා. රෝගයේ බරපතලකම තරාතිරම අනුව ඖෂධයේ ප්‍රමාණය වෙනස් වෙනවා. මේ විදිහට ඒ ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට රෝගයේ තරාතිරමෙන් තරාතිරමට ඖෂධ ප්‍රමාණය සංයෝග කරන්නට දක්ෂ වුණොත් විතරයි ඒ වෛද්‍යවරයා දක්ෂ කෙනෙක් කියලා කියන්නට පුළුවන් වෙන්නේ. දැන් වෙදකම් කළා වුණත් බෙහෙත් කළා වුණත් හැම වෛද්‍යවරයෙක්ම දක්ෂ වෛද්‍යවරු කියලා සමාජයේ ප්‍රකට වෙන්නේ නැහැනේ. ඇයි ප්‍රකට නොවෙන්නේ? එකම ඖෂධ ටික තමයි පරිහරණය කරන්නේ. එකම න්‍යාය තමයි ඉගෙනගෙන තියෙන්නේ. එකම බටහිර වෙදකම තමයි ඉගෙනගෙන පුහුණු කරලා ක්‍රියාත්මක කරන්නේ. නමුත් ඇයි කෙනෙක් ප්‍රකට වෙන්නටත් ඇයි කෙනෙක් අප්‍රකට වෙන්නටත් හේතුව මොකද්ද? මේ සාධකය අවස්ථාව ප්‍රමාණය කියන මේවා හරියට හඳුනාගෙන සංයෝග කරන ප්‍රමාණය මත තමයි ඒ තනත්තාගේ වෛද්‍ය කර්මය පළදරනවාද නොදරනවාද කියන එක තීරණය අපි කවුරුත් එකම දහම තමයි දේශනා කරන්නේ. නමුත් ඒ දේශනා කරන දේ කෙනෙක් මේ තනත්තා දහම් දෙසන්නට දක්ෂයි මේ තනත්තා අදක්ෂයි මේ දහම වටිනවා මේ කියලා කියන්නේ මොනවද? එකම බුදුරජාණන් වහන්සේ දෙසූ දහම. ඇයි එහෙම තනින් තනට වෙනස් වෙන්නේ පුද්ගලයා හඳුනාගෙන අවස්ථාව හඳුනාගෙන ප්‍රමාණය හඳුනාගෙන පහදලා දෙන්නට පුළුවන් ඒ ඒ ප්‍රමාණයෙන් ඵල ලබන්නට පුළුවන් මේවා වෙනස් වෙන්න වෙනස් වෙන්න කොතරම් වටිනා දහමක් වුණත් විකෘති ඵලයක් ඇති කරන්නට පුළුවන් ඒ නිසා ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි නිරත වෙලා නිවැරදි ඵල ලබන්නට නම් හේතුව කුමක්ද ඵලය කුමක්ද කියලා නිවැරදිව ප්‍රත්‍යවේක්ෂා කරමින් අවස්ථාව සහ ප්‍රමාණය හඳුනාගෙන භාවිතා කරන්නට පුරුදු වෙන්නට ඕනේ. එනිසයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ පඤ්ඤවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස මේ ධහම ප්‍රඥාවන්තයින්ටයි ප්‍රඥාව හීන අයට නොවේ. එයි ප්‍රඥාව හීන කෙනෙකුට මේක නිවැරදිව සංයෝග කරගන්නට බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ජම්බුද්වීපේ රමණීය වනසෙනසුන් ඊතා අල්පයි, රමණීය පොකුණු ජල තටාක ඊතා අල්පයි, රමණීය උයන් වතු ඊතා අල්පයි, කටුක විෂම තැන්ම බහුලයි. අන්න ඒ වගේ මහණෙනි මේ ධර්මය අහලා මේ ධර්මය දැනගෙන අර්ථය මෙනෙහි කරමින් ධර්මය මෙනෙහි කරමින් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි හැසිරීලා ඵල ලබන්නා වූ පුද්ගලයෝ ලෝකේ ඉතා අල්පයි එහෙම නොවන පටලවා ගන්නා විකෘති කර ගන්නා අයම ලෝකේ බහුලයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා අනිත් අයගේ විකෘතිය පිළිබඳව තැවෙමින් ඉන්නවා වෙනුවට මම පුහුණු කරන මේ ප්‍රතිපදාව පැවැත්ම පිළිබඳව නැවැත්ම පිළිබඳව අවබෝධයකින් යුක්තව හේතුව සහ ඵලය පිළිබඳව වැටහීමකින් යුක්තව අවස්ථාව ප්‍රමාණය නිසි ලෙස හඳුනාගෙන සුදුසු විදිහෙන් භාවිතා කරනවද කියන එක ගැන අපි නැවත නැවත සැලකිලිමත් වෙන්න ඕන. එසේ සැලකිලිමත් වෙලා මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ප්‍රගුණ කළොත් ඕනෑම කෙනෙකුට මේ ජීවිතේම පැහැදිලි ප්‍රතිඵල අත්දකින්නට පුළුවන්. එනිසයි මේ ධර්මයේ සාන්දෘෂ්ටිකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා මේ සාන්දෘෂ්ටික වූ තථාගත සද්ධර්මයෙන් මේ ලෝකයේදීම සම්‍යක් ඵල ලබන්නට හැමදෙනාටම නිවැරදි ධම්මග හඳුනාගෙන අර්ථය ධර්මයේ මෙනෙහි කරමින් අවස්ථාව ප්‍රමාණය හඳුනාගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි හැසිරෙන්නට ප්‍රඥාව දියුණු වේවා කියලා අපි ආශිර්වාද